අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 පින්වතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෙනසුරාදා රාත්‍රී 8ට විකාශනය කරන ධර්ම දේශනාවට සවන් දීමටයි සෑම දිනාම සූදානම් සිටින්නේ මේ දේශනා මාලාවක් තුළින් අපි මීට පෙර මතක් කරගෙන ආවා ලෞතර බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් විදිහට නැත්නම් ප්‍රශ්න ඇසීමක් විදිහට දේශනා කරපු ඒ සෝතාපට්ටි අංග කියන සූත්‍රයේ ධර්ම කාරණා ශරීරාම්ද්‍රවන් වහන්සේගෙන් බුදුහාම්ද්‍රෝ විමසනවා මේ ශාසනයේ සෝතාපට්ටි අංග කීයක් තියනවද ඒ අංග මොනවාද කියලා එතෙන්දී ශරීරාම්ද්‍රෝ පිළිතුරු දෙන්නේ සත්පුරු ශාස්ත්‍රය සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය හා ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන අංග හතරයි මේ ශාසනයේ සෝතාපට්ටි අංග. එහිදී මේ පින්වතුන්ට වඩාත් තමන්ගේ ජීවිතයට ජීවිතවලට බැඳිලා නැත්තේ ජීවිතවලින් අඩුපාඩු වෙලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන මේ අංගයයි. ඒ බව මුල් දේශනාවලදී පැහැදිලි කරා. ඒත් එක්කම මේ යෝනිසෝ මනසිකාරය ශ්‍රාවකේ ගිහි හෝ පැවිදි පුරුදු කරන්න මහන්සි ගන්නවා නම් වඩාත්ම පහසු ඒකායන මාර්ගය සතර සතිපට්ඨානෙ වැඩි වීමයි. සතිපට්ඨාන භාවනාවක් පුරුදු පුහුණු කිරීම තුළ සෑම සෑම ශ්‍රාවකයෙකුටම යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න පුළුවන්. පසුගිය දේශනාවල දේශනාවදී මතක් කරා මෙහි මේ ආකාරයට යම්කිසි ගිහි හෝ පැවිදි ශ්‍රාවකේ බුදුහාමුදුරුව පෙන්වා වදාළ යෝනිසෝ මනස්කාරය තමන් තුළ වඩා වර්ධනය කිරීම සඳහා පුරුදු වීම සඳහා සතිපට්ඨාන භාවනාවක් කරගෙන යනකොට මේ යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්මතා 10ක් Tamanට බලපානවා. මේ යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම යෝනිසෝ මනසිකාරයේ නවත්තන ධර්ම එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයට උදව් දෙන ධර්ම මේ සංසාරයේ 10ක් තියෙන බව බුදුහාමුදුරු දේශනා කරනවා. මේ අයෝනිසෝ මනසිකාරයට පක්ෂපාතී කම දරන යෝනිසෝ මනසිකාරයට මාරපාක්ෂික භාවයක් දක්වන ධර්මතා මාරපාක්ෂික ධර්ම විදිහට හඳුන්වනවා. මාර සේනාව විදිහටත් හඳුන්වනවා. එතකොට මේ මාර සේනාව යෝනිසෝ මනසිකාරයේ යමෙක් පුරුදු කරන්න මහන්සි ගත්තොත් ඒ යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීමට ගන්නා වූ කෘත්‍යය හේවත් ඒ සතිපට්ඨාන භාවනාව වැඩිම මේ කියන මාරපාක්ෂික ධර්ම විසින් කඩාකප්පල් කරනවා. ඒ කඩාකප්පල් කිරීම හේතුවෙන් ශ්‍රාවකයාට යෝනිසෝ මනසිකාරයේ වැඩෙන එක නවතිනවා. දැන් මාරපාක්ෂික මේ ධර්ම 10 බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ කාමය තමයි පළවෙනි මාරපාක්ෂික ධර්මය, දෙවෙනි මාරපාක්ෂික ධර්මය අරතිය, තුන්වෙනි මාරපාක්ෂික ධර්මය සාපිපාසාව හතරවෙනි මාරපාක්ෂික ධර්මය පරේෂණ තෘෂ්ණාව ඒ වගේම පස්වෙනි මාරපාක්ෂික ධර්මයේ තීන මිද්දේවත් නිදිමත හයවෙනි හත්වෙනි මාරපාක්ෂික ධර්ම දෙක බිය හා සැකයයි අටවෙනි මාරපාක්ෂික ධර්මය මකු බව හේවත් ಗುಣ මකු බව නවමිනි මාරපාක්ෂික ධර්මය ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා කියන ධර්මය අවසාන 10 වෙනි මාරපාක්ෂික ධර්මය Taman උසස් කොට අනුන් පහත් කොට සැලකීම මෙන්න මේ මේ මාරපාක්ෂික ධර්ම 10 තමයි සංසාරය හදන්න අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම යෝනිසෝ මනසිකාරයට මාරපාක්ෂික වෙනකොට අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික වෙනවා. දැන් අපි පහුගිය දේශනාව තුලදී යම්කිසි විහි හෝ පැවිදි ශ්‍රාවකේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු සක්මන් භාවනාව වෙන්නේ භාවනාවක් පුහුණු කිරීමෙන් යෝනිසෝ මනසිකාරයේ දියුණු කරන්න මහන්සි ගත්තොත් ඒ ඒ සක්මන් භාවනාව නැත්නම් පුරුදු කරන යෝනිසෝ මනසිකාරයේ කාමයේ නැමැති මායයා විසින් නවත්තන ආකාරය සාකච්ඡා කරා. පළවෙනි මාරපාක්ෂික ධර්මයේ කාමය. කාමය කියන්නේ පංච ඉන්ද්‍රියම් පිනවන්න තියෙන කැමැත්ත. දැන් යමෙක් භාවනාවක් ආරම්භ කරපුවාම ඒ භාවනාව කඩාකප්පල් කරන්න පරිසරයෙන් ඇහෙන ශබ්ද වලට ඒ ශබ්ද නිසාවෙන් සතුටු වෙන්න ගියොත් ඒ ශබ්දය කියන එක කමඨහඬට වැඩිය ලොකු කරගන්න ගියොත් ඒ වගේම ලැබෙන කායික ස්පර්ශ කමඨහනට වැඩිය ලොකු කරගන්න ගියොත් ඒ වගේම සක්මන් භාවනාවක් නම් ඇස් අරගෙන ඉන්නකොට පේන දේ කමටහන්ට වැඩිය ලොකු කරගන්න ගියොත් ප්‍රධාන ලෙස සැලකුවොත් පළවෙනි මායයට අහු වෙලා කාමයේ නැමැති මායයට අහු වෙලා ඒ භාවනාවේ අවසානයටපත් වෙන්න වෙනවා. භාවනාව නවත්තන්න වෙනවා. නැවත වතාවක් අයෝනිසෝ මනසිකාරයෙන්ම ජීවත් වෙන්න සිදු වෙනවා. මේ පළවෙනි මාර්ගය. යම්කිසි ශ්‍රාවකෙක් මහන්සි වෙලා බුදුහාමුදුරෝ දිය පෙන්වන ලද කමඨහනම වඩමින් අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වලට කොතරම් අරමුණු ආවත් ඒ අරමුණු වලින් පිනවෙන්නේ නැතුව ඒ අරමුණු ලොකු කරගන්න නැතුව කාමයට අහු වෙන්නේ නැතුව අර භාවනාවේ භාවනා කමඨහණේම සතිය පැවැත්වීම තුළ අර පළවෙනි මායයට අහු වෙන්න බැරි වෙනවා කාමයේ නැවති මායයට අහු වෙන්නේ ඒ කාමයේ නැවති මායයට අහු වෙන්නේ නැති විට දෙවෙනි මායයට අවස්ථාව උදා වෙනවා. දෙවෙනි මායයා කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අරතියයි. අරතිය නැමැති මායයට අහු වුණොත් ඒතර භාවනාව සම්පූර්ණයෙන් විනාශයටපත් වෙනවා. හැබැයි අරතිය නැමැති මායයට මේ කරන ලද භාවනාව කඩාකප්පල් කරගන්න හැකියාව ලැබෙන්නේ පළවෙනි මායාවන කාමයේ නැමැති මායයට අහුුනේ නැත්නම් ජනතමත් කාමයේ නැමැති මායයට අසු වෙලා නම් තියෙන්නේ එතකොට භාවනාවක් නැහැ යෝනිසෝ මනසිකාරයක් නැහැ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය නමුත් කාලයක් කුරුදු වෙන ශ්‍රාවකයාට අර කාමයේ නැමැති මායයට අහසු වෙන්නේ නැතුව භාවනාව මිනිත්තු කීපයක් හරි පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ ලැබුණාට පස්සේ අරතිය කියන මායයා දෙවනුව මේ භාවනාව නවත්තනවා. මේ සියුම් ලෙසයි සිදුවෙන්නේ. ඒ අරතිය කියන මායයා පිළිබඳව ශ්‍රාවකයා දැනුවත් වෙලා නැහැ. බුදුහාමුදුරුව අරතිය කියලා හඳුන්වන්නේ අදි කුසලයට අකමැති වීම. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ අදි කුසලයේදී. ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ වැඩිීමේදී. ඒක තමයි අදි කුසලය. දැන් ඊට වැඩි අදි සතර සතිපට්ඨානයේ වැඩිම යෝනිසෝමනසිකාරය ලැබෙන ක්‍රමයයි. දැන් සක්මන් භාවනාව එතකොට යෝනිසෝමනසිකාරය ලැබෙන ක්‍රමයයි. නමුත් ඊට වැඩි කුසල් ඒ ශ්‍රාවකයා දන්නෝ. යෝනිසෝමනසිකාරය වැඩෙන සතිපට්ඨානයේ වගේම තව කුසල් වගයක් ගන්න. ඒ කියන්නේ සමත භාවනාව යෝනිසෝ මනසිකාරයට වඩා පහළින් තියෙන කුසලයක්. ඊළඟට සමත භාවනාවට වඩා පහළින් තියෙන කුසලයේ විදිහට ධර්මයේ පෙන්눔 කරන්නේ සීලයයි. සීලයටත් පහළින් තියෙන කුසලයේ ලෙස පෙන්눔 කරන්නේ ආමිෂ පින්කමයි. එහෙනම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල අදි කුසලයේ පෙළගස්වන්නේ පහළින්ම තියෙන කුසලයේ ආමිෂ පින්කමක් ඊට ඉහළින් තියෙන කුසලයේ සීලයක් පන්සිල් රැකීම අඩු ගන්න ඊටත් ඉහළින් තියෙන කුසලය සමත භාවනාවත් අදි කුසලයේ නැත්නම් බුදුහාමුදුරන්ට ඕන යෝනිසෝ මානසිකාර්ය පවතින කුසලය සතර අතිපට්ඨානය වැඩිම හේවත් විපස්සනා භාවනාවක් වෙනවා. දැන් මේ මේ විදිහට බුදුහාමුදුරුව වර්ගීකරණය කරාට ශ්‍රාවකයාට මේ විදිහ මේ ආකාරයට නෙමෙයි මේ කුසලයේ තේරෙන්නේ. දැන් උදාහරණයක් විදිහට සක්මන් භාවනාවේම යෙදී සිටිනවා ශ්‍රාවකේ. ඒතකොට අධි කුසලයේ ඉන්නේ. අධිකුසලයේ තුල යෝනිසෝ මනසිකාරයේ දියුණු වෙන්නයි ඒ ක්‍රියාවලිය යෙදෙන්නේ. නමුත් ශ්‍රාවකයාට කල්පනා වෙනවා මේ සක්මන් භාවනාව කරන අතරතුර කාමයටත් අහු වෙලා නැහැ දැන්. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පංච ඉන්ද්‍රියන් පිනවන්නේ නැතුව මේ භාවනාවේ භාවනා අරමුණේ සතිය පවත්වන්න තරම් දක්ෂ වෙලා තියෙනවා. නමුත් ඒ ශ්‍රාවකයාට ඒ දක්ෂතාවය රඳා පවතින්නේ ඊටාම කෙටි කාලයයි. ඒකට හේතුව තමයි ශ්‍රාවකයා කල්පනා කල්පනා කරනවා ඒ භාවනා කරන අතරතුර මීට වැඩිය මේ භාවනාවේ දැන් සක්මන් භාවනාවේ නම් පොළොව සමග ස්පර්ශ වෙන පාදය ඒ ස්පර්ශ වෙන අවස්ථාවේ අවධානය තිබ්බම සක්මන් භාවනාව වෙනවා නමුත් මේ ශ්‍රාවකයාට හිතෙනවා මේ අවධානයේ තියෙන ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරොත් හොඳ නැද්ද එහෙම නැත්නම් මේ මේ මේ භාවනාවට වැඩිය මේ ගමන් සක්මනේ යන ගමන් බුදුගුණ සිහි කරත් හොඳ නැද්ද? මෛත්‍රී භාවනාව කරොත් හොඳ නැද්ද? එහෙම හිතලා අර ටික වෙලාවක් සක්මන් භාවනාවේ යෝනිසෝ මනස්කාරයේ වඩපු ශ්‍රාවකයා දෙවනුව අව කුසලයක් වන සමත භාවනාවක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. දැන් සමත භාවනාවක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ගියා සමත භාවනාවක් වෙනවා. එතනින් ගියා බුදුගුණ මෙනෙහි කරන්න ගියා සක්මනේදී සමත භාවනාවක්. ඒ වගේම සක්මන් භාවනාවක් කරමින් ඉන්න ගමන් මෛත්‍රිය මෙනෙහි කරන්න ගියා සමත භාවනාව. දැන් මෙන්න මේ ක්‍රමයට තමන්ගේම අභ්‍යන්තරයේ තමන්ගේම තියෙන අදහසක් උඩ අර අධි කුසලයේ අත්හැරලා අව කුසලයකට යන. ඒ එතෙන්දී අර අයෝනිසෝමනසිකාරය කැඩිලා අයෝනිසෝමනසිකාරයටපත් වෙනවා. ඒ කියන්නේ සියලුම සමත භාවනා පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුලයි. යෝනිසෝ මනසිකාරය තුල වඩන්න පුළුවන් සමත භාවනාවක් නෑ. එහෙම වැඩුවා නම් කවුරු හරි මේ පින්වතුන් නිවන් දකින්න කලින් අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් සමත භාවනාවෙන් හුඟක් ඉහළට ගිය අන්තිම ප්‍රතිඵලය ලබාගත්ත බෝධිසත්වයන්ට සමත භාවනාවේ තියෙන අන්තිම අවස්ථාවත් පුරුදු කරපු උද්දකාරාම පුත්‍ර කියන ගුරුවරයා නිවන් දැකලා තියෙනවා. ඒ කියන්නේ රූපාවචර හෝ අරූපාවචර ධානවල අරූපාවචර හතරවෙනි ධානයේ තුලවත් යෝනිසෝ මනසිකාරය නේ. තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි. නමුත් අර ශ්‍රාවකයා ටික වෙලාවක් සක්මන් භාවනාව කරලා එයාගේම අදහසක් අනුව ඊට වැඩිය වඩා වටිනවා සමත නිමිත්තක් මෙනෙහි කිරීම අඩුම ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්මවත් මෙනෙහි කිරීම වටිනවා කියලා අර භාවනාව විනාශ කර ගැනීම දෙවනි මායයට අහසු වීම ලෙසයි බුදුහාමුදුරු පෙන්වන්නේ. එතනින් විතරක් නවතින්නේ ශ්‍රාවකයා. අර විදිහට කාමයට අහු වෙන්නේ නැතුව අර යෝනිසෝ මනසිකාරය වැඩෙන ආකාරයට වර්තමාන අරමුණේ සතිය පවත්වමින් අර සක්මම් සක්මම් භාවනාව කාමී නැමැති මායයන් බේරිලා කරගෙන යන අතරතුර එයා ඒ ශ්‍රාවකයාට හිතෙන්න පුළුවන් අද මේ භාවනාව කරන්න පටන් ගත්තේ මම සීල් සමාදන් වෙන්නේ නැතුව පංචිල් සමාදන් වෙන පින්වතෙක් නම් පන්සිල් ගන්න උදේ මතක නැති වුණා. එයාට පුළුවන් පන්සිල් ගන්න අර භාවනාව නවත්තන්න. එහෙනම් අටසිල් සමාදන් වෙන්න නවත්තන්න. නැත්නම් අටසිල් පදයක් හැදුණා මගේ උදේ. පන්සිල් පදයක් හැදුණා කියලා සීලය ගැන හිතලා සීලය පිළියම් කරන්ඩ අර භාවනාව නවත්තනවා. ඒකත් ආරතියට අසු වීම. ඊළඟට සංඝා කියලාවට පන්සල්වලදී භාවනා මධ්‍යස්ථානවලදී මේ ගිහි ශ්‍රාවකයෝ මේ වගේ අදි කුසලයේ වන අයෝනිසෝ මනසිකාරයෙන් අහක් වෙලා යෝනිසෝ මනසිකාරයේ ලැබෙන සතරාටිපට්ඨානයට අදාළ භාවනා කරන අතරතුර දානෙ හිම ගේන දායක දායකාවන් ඒ බුද්ධ පූජාව ආදී පින්කම් කරන්න යනකොට ඒවත් දකින්නකොට තමන් කරන සක්මන නවත්තලා අර පූජා වලට අත ගහන්න යන. එතකොට වැහෙන්නේ කවුද? දෙවනි මාරය. මොකද ඒ ශ්‍රාවකයා දන්නේ නැහැ ආමිෂ පින්කම කියන්නේ අව තියෙන පහළම කුසලයයි. නමුත් තමන් කර කර හිටියේ අදි කුසලයයි. අදුකු අදි කුසලයට අකමැති වෙලා අව කුසලයක් බදා ගන්න යාම තුල දෙවෙනි මායයට අහු. ඒ විතරක් නෙවෙයි බුද්ධ පූජාව පැවැත්වීමට, අටපිරි කරවලට අත ගැහිීමට, වෙනත් වන්දනාමාන කිරීමට, බුදු ගුණ ගායනා කිරීමට, පිරිත් සජ්ජායනා කිරීමට විවිධ ආමිෂ මේ පින්කම් වලට අර තමන් කරන යෝනිසෝ මනසිකාරයේ වඩන එක නවත්තලා ඊට වැඩිය ලොකුයි විශාලයි අනික් කියන ආමිෂ කුසලයේ කියලා යන ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර කියනමති මායя වැහිලා. ඉතින් අර තියෙන නැමැති මායя වැහිලාමයි මේ ගිහි පින්වතුන් වැඩියෙන් තමන්ගේ භාවනාව විනාශ කරගන්නේ. හැම වෙලෙම මේ මායяගෙන් බේරෙන්න බෑ. තම තමන් ආශ්‍රය කරන කියෝන පොත් අනුව ඒක ආශ්‍රය කරන පුජ්‍යලයා අනුව මේ අරතිය කියන මායя පෝෂණය වෙනවා. එක එක්කෙනා අහලා තිනවා බුදුහාමුදුරෝ දේශනා කරනවට වැඩිය යෝනිසෝ මනසිකාරය වැඩෙන අදි කුසලයට වැඩිය වෙනත් කුසල් ලොකුයි කිය. වෙනත් ඒවා ලොකු වෙනවා. ඒව මතක් වෙලා ඒව කරන්න යනවා අර තමන්ගේ සතිපට්ඨාන භාවනාව අතහැරලා. නිකන් නෙමෙයි යන්නේ. ඒකටත් වැඩිය අර තමන් කරන්න යන එක ලොකුයි කිය. මේ තමන් කරන්න යන අදි අවකුසලය අදි කුසලයක් විදිහට සලකන හැම ශ්‍රාවකයාම යෝනිසෝ මනසිකාරයෙන් අයෝනිසෝ මනසිකාරයට මාරු වෙනවා. සමත භාවනාවට වෙනස් වුණාත් අයෝනිසෝ මනසිකාරයට හැරෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් අහක් වෙනවා. ඔන්න ඔය විදිහට මේ දෙවෙනි මායයා බොහොම ප්‍රබලයි. හැමදාම මේ මායයා වැහිලම වගේ අපි ඉන්නේ. ඒ නිසාවෙන් හරිම ප්‍රශ්නයක් වෙනවා සතරාතිපට්ඨානය වැඩිීමේදී. මේ සතරාතිපට්ඨානයට අදාළ මොනවා හරි කුමන හෝ භාවනාවක් කරන්න ගියා මගදී අඩු ගාන දෙතිස් කුණප මෙනෙහි කරන්න හිතිලා හරි. මේ දෙවෙනි මාරයට අහුවෙ. දෙතිස් කුණප මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය අසුභ භාවනාව. අසුභ භාවනාව කියන්නේ සමත භාවනාව. නමුත් හුඟක් අය දන්නේම නැතුව දෙතිස් කුණප මෙනෙහි කරන එකම සතිපට්ඨානය කියලා පිළිගන්නවා. එතකොට නිකම්ම වැහිලා තින්නේ අරතියයි. පටන් ගන්නෙම අර්ථය. අර්ථය නැමැති මායя වැහිලාම සතිපට්ඨාන පටන් ගන්නවා. ඒ ඒ ධර්මයේ ගැන නොදන්නකම. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් එනවා. කොහොම හරි පළවෙනි මායයන් බේරිලා කාමයේ නැමැති මායයට අහු වෙන්නේ නැතුව යෝනිසෝමනසිකාරයට අදාළ භාවනාවක් කරගෙන යන ශ්‍රාවකයාට අනිවාර්යයෙන්ම තමන්ගේ නොදනුවත් චම උඩ තමන්ගේ වැරදි පිළිගැනීම උඩ තමන්ගේ සමූහිකව ගත්තේ ධර්මයේ ඒ කියන්නේ විකෘති ධර්මය අනුව අරති නැමැති මායයට කොටු වෙනවා. ඒ අරති නැමැති මායයා මේ භාවනාව නවත්තනවා. මිනිත්තු කිහිපයකින් මේක නවත්තන්න පුළුවන්. දැන් බැරි වෙලා හරි ওই විදිහටත් ඔය දෙවනි මායයා අරති නැමැති මායයටත් අහු වෙන්නේ නැතුව අර යෝනිසෝමනිසිකාරයෙන්ම වැඩෙන වර්තමාන අරමුණක සතිය පවත්වන සතිපට්ඨාන භාවනාවක්ම කරගෙන යන ශ්‍රාවකයාට කවදාවත් තුන්වෙනි මායයාගෙන් බේරෙන්න බෑ. හැබැයි තුන්වෙනි මායයා අර පළවෙනි දෙවෙනි මායයන්ට වැඩිය වෙනසක් තියෙනවා. තුන්වෙනි මායයා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශාපිපාසාවක්. මේ සාපිපාසාව කියන එක සෑම මිනිසයාට උරුම දෙයක්. හැබැයි මේ සාපිපාසාව කියන මායයා කැමැති කැමැති වෙලාවක මේ යෝනිසෝ මනසිකාරයේ කඩන්න පුළුවන් මායෙක් නෙවෙයි. සාපිපාසාව කියන්නේ කුසගින්න හා පිපාසයයි. මනුස්ස වර්ගයාට පොදු වෙච්ච මිනිස්යාගේම මානව හිමිකමක් වශයෙන් පවතින මේ කුසගින්න හා පිපාසය කියන එක මිනිස්යාට පැය කීපයකින් දැනෙන එක. වරුවකින් පමණ දැනෙන එක. දැන් සාමාන්‍යයෙන් ශ්‍රාවකයා මේ සතිපට්ඨාන භාවනාවක් වඩනකොට යෝනිසෝ මනසිකාරය පුරුදු වෙනකොට පුරුදු වෙන්න පෙර තමන්ගේ කුසගිනි නිවාගෙන පිපාසය නිවාගෙන ආරම්භ කළ යුතුයි. නැත්නම් වැඩි වෙලා භාවනා කරන්න බැරුව යනවා කුසගින්න හා පිපාසය නිසා. නමුත් මේ කුසලින් හා විපාසය කියන මායයා Taman ළඟට පැමිණෙන්නේ පැය කිහිපයකට පසුයි. පැය ගානක ගියාට පස්සේ ඕනම මිනිසෙකුට හැම වෙලෙම කුසගින්න දැනෙන්නේ හැම වෙලෙම විපාසය දැනෙන්නේ දැන් එහෙමනම් පැය තුනකින් පමණ කුසගින්න හෝ විපාසය දැනෙන මිනිසෙකුට අර පළවෙනි මායයා දෙවෙනි මායයාටත් අහුවෙන්නේ නැතුව හිතියොත් පැය 3ක් විතර භාවනා කරහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තුන්වෙනි මාරයාට අහු වුණේ නැති වුණාට හතරවෙනි මාරයා ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. හතරවෙනි මාරයා ඊටාම භයානකයි. මේ මාරයෝ මාර සේනාව ගැන බුදුහාමුදුරෝ දේශනා කරනකොට වර්තමානයේ හැමෝම දැනගන්න ඕනේ මේ පළවෙනි මාරයන් යම්කිසි කාලයක් පුරුදු වීම තුල භාවනාවෙන් බේරෙන්න පුළුවන්. දෙවෙනි මාරයෙන් බේරෙන්න නම් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. Tamange mati mataantara ho සමාජයේ පිළිගැනීමම එහෙම නැතුව Tamange කණ්ඩායමේ පිළිගැනීම තියෙන සාකල් දෙවෙනි මාරයට අහු වෙනවා රතියට. තම තමන් හැදුවට අධිකුසලයේ මේකයි කියලා. බුදුහාමුදුරන්ට අධිකුසලයේ සතිපට්ඨානෙ වැඩිමයි. ඒ වුණාට සමහර පින්වතුන්ට අදි කුසලයේ බුදු ගුණ වැඩිම. ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නොදන්න කමයි. ඒකට බුදු ගුණ වඩන්න සතිපට්ඨානයේ නවත්තන කෙනා අරතියට අහු වෙනවා. ඒක තමන්ගේ නොදැනුවත්කම. තම තමන්ගේ ධර්මයේ පිළිබඳ නොදැනුවත්කම නිසා වෙන විදිහකට නෙමෙයි මායයට හසු වෙන්නේ. නමුත් අර සියලුම ශ්‍රාවකයන්ට ගිහි පැවිදි ભેදයකින් තොරව සියලුම ශ්‍රාවකයන්ට තුන්වෙනි මාර්යා අදාළ කාලයේදී බලපානවමයි තුන්වෙනි මාර්යා කිව්වේ සාපිපාසාවයි. හැබැයි භාවනාවකදී හෝ වෙනත් කටයුතු වලදී මේ සාපිපාසාව බලපාන්නේ පැය ගානකට පසුයි. ඒතකොට මේ පැය ගානේ දක්වා මෙයාට පුළුවන් ඕන නම් මේ විදිහට තමන්ගේ භාවනාව සිදු කරගෙන යන්න. නමුත් සාපිපාසාව පහර දෙන්න පෙර හතරවෙනි මාරයා අර භාවනාව නවත්තනවා. හතරවෙනි මාරයා සාපිපාසාව වගේ සරල කෙනෙක් නෙමෙයි. හතරවෙනි මාරයා පරේෂණ තෘෂ්ණාවයි. බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙන්නේ හතරවෙනි මාරයා වශයෙන් පරේෂණ තෘෂ්ණාව. මේ පරේෂණ තෘෂ්ණාව කියන මායයා වර්තමානයේ 21 වෙනි සියවසේ උපදින සියලු දෙනාට එක හා සමානව බලපාන. මේ මායයා මීට පෙර බුදුහාමුදුරන්ගේ කාලේ මිනිසුන්ට ලොකුවට බලපාපු මායෙක් නෙවෙයි. පරේෂණ තෘෂ්ණාව කියන එක වර්තමානයේ බලපාන්න නැති කිසිම මිනිසෙක් නෑ. මෙන්න මේ හතරවෙනි මායයා නිසා වෙම්මයි හුඟක් දෙරේ මේ යෝනිසෝ මනසිකාර්යය වඩන්න බැරුව ඉන්නේ. පරේෂණ දුස්නාව කියන්නේ තමන් සොයා බලලා තමන්ට මේක පුළුවන් කියන අදහසෙන් අලුත් දෙයක් හොයන එක. එතකොට වර්තමානයේ 21 වෙනි සියවස කියන එක හඳාපවතින්නේ ඒකේ සියලු තරාතිරම් නම්බුනාම මිල මුදල් වර්තමාන සමාජයේ ලෝකෙම ගත්තොත් සියලුම මිනිස්යන්ට තමන්ගේ තියෙන නම්බුනාම ටික වත් පොහසත් පොහසත්කම් ටික ඒ වගේම විවාහයේ පවා හඳා පවතින්නේ ඒකේ මූල ධර්මය පරේෂණ තෘෂ්ණාව. ඒ කියන්නේ පරේෂණ තෘෂ්ණාව වැඩි කෙනාට තමයි රටේ වැදගත්කමක් තියෙන්නේ. රටේ මිනිස්සු, ලෝකේ මිනිස්සු සලකන. දැන් එහෙම එවැනි සමාජයක ඉන්න අපිට මේ හතරවෙනි මායාවෙන් බේරෙන්න බෑ. එහෙනම් පරේෂණ තෘෂ්ණාව වැඩි හින්දා තමයි අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනයේ උදව් වුණේ පරේෂණ තෘෂ්ණාවයි. යමෙකුට අලුත් නිෂ්පාදනයක් කරන්න උදව් වෙන්නේ පරේෂණ තෘෂ්ණාවයි. අලුත් දෙයක් අලුත් විදියකට හිතන්න උගන්වන්නේ පරේෂණ තෘෂ්ණාවයි. එහෙනම් අධ්‍යාපනයෙන් ඉහළට යන්නත්, ශිල්පීය ඥාණයෙන් ඉහළට යන්නත්, ඒ වගේම තව වැඩ කටයුතු වලින් ඉහළට යන්න උදව් වෙන අයෝනිසෝ මනසිකාර්ය පෝෂණය කරන ධර්මය පරේෂණ තෘෂ්ණාවයි. ඒතර පරේෂණ තෘෂ්ණාව නැත්නම් අද විශ්වවිද්‍යාල බිහි වෙන්නේ. පරේෂණ තෘෂ්ණාව නැත්නම් අද මෙච්චර වෛද්‍ය විද්‍යාව වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්නේ. පරේෂණ තෘෂ්ණාව නැත්නම් අද මෙච්චර නවීන යන්ත්‍ර සූත්‍ර බිහි වෙන්නේ. එහෙනම් මේ විද්‍යාවේ දියුණුව තාක්ෂණික දියුණුව රඳාපවතින්නේ පරේෂණ තෘෂ්ණාව මත. පරේෂණ තෘෂ්ණාවට මිනිස්යා හුරු කරන එක අපි බොහොම ගෞරවයෙන් කරන දෙයක්. ඒ නිසා වර්තමානයේ ලංකාවේ මේක බහුල ලෙස බලපානවා. සෑහෙන මහන්සියක් දෙමව්පියෝ තමන්ගේ දරුවා මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලයට යනකම් ලොකු තරගයකින් මේ පරේෂණ තෘෂ්ණාවට දක්වනවා. ඒ පරේෂණ තෘෂ්ණාවටම හුරු කරපු ළමයා සතිපට්ඨානය වඩන්න ගියොත් අනිවාර්යෙන් මේ මායයට අහු ඒ නිසාවෙන් වර්තමානයේ සියලුම මිනිස්යන්ට මේ සතිපට්ඨාන භාවනාව කඩාකප්පල් වෙන හරියට ඉස්සරහට ගෙනියන්න බැරි හේතු සාධකය වෙන්නේ පරේෂණ තෘෂ්ණාවයි. පරේෂණ තෘෂ්ණාව මගින් කරන්නේ අලුත් දෙයක් හොයන එක. මේ සතිවට්ඨාන භාවනාව නැත්නම් යෝනිසෝ මනසිකාර්ය තුල පරේෂණ තෘෂ්ණාව ආපුවම ඒ කරන කෙනාට හිතෙන්නේ මේකට ලේසි ක්‍රම හොයන. වඩාත් ඉක්මනින් කරන්න ඒව හොයනවා. නැත්නම් මේ බුදුහාමුදුරෝ දීපු කමඨහන ගැන අවිශ්වාස හිතනවා, සැක හිතනවා. මං කරන විදිය හරිද? වැරදුණු අපරාධේ කාලය හක යනවා නේද? ඒ වගේම දැන් සක්මන නම් සක්මන් භාවනාව නම් මේ පාදය පොළවේ ස්පර්ශ වෙනකොට සතිය තියන්න ඕනේ කොහොමද? ඇඟිලි වදිනකොටද? විනිඹ වදිනකොටද? සතිය කියන්නේ මොකද්ද? මේ වගේ 아무තු අර එදා ඉඳලා මුන්තිසෝරියේ සිට ලදරු පාසලේ සිට පුහුණු කරගෙන ආපු පරේෂණ තෘෂ්ණාව බුදුහාමුදුරන්ගේ ධර්මයට යදෝ. ඒ තමන්ගේ උගච්චම වැඩි වෙන්න වැඩි වෙන්න පරේෂණ තෘෂ්ණාව වැඩි. උගච්චම අඩු වෙන්න අඩු වෙන්න පරේෂණ තෘෂ්ණාව අඩු. එනිසා මේ පරේෂණ තෘෂ්ණාවෙන් බේරෙන්න බෑ ලේසියෙන්. පරේෂණය කරන්න ගිහිල්ලා හිතන්න ගිහින් කල්පනා කරන්න ගිහිල්ලා අර බුදුහාමුදුරෝ දෙන කමඨහන විනාශ කරගෙන අයෝනිසෝ මනසිකාරයට ජය ලබා දෙනවා. එහෙම නැත්නම් මාරපාක්ෂික ධර්මයට අහු. ඒතර වැඩි පිරිසක් වර්තමානයේ මේ භාවනාවලදී භාවනාව විනාශ කරගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නැති කරගන්නේ පරේෂණ තෘෂ්ණාව. පරේෂණ තෘෂ්ණාව හතරවෙනි මාර්යයි. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ දිහා බැලුවම බෝධිසත්වයේ බුද්ධත්වයේ ලබන්න පස් මහා බැලුම් බලන. ඒ පස් මහා බැලුම් බලනකොට කාලයක් බලන. ඒ කාලය දැන් අපිටත් හිතෙනවා අද වගේ වර්තමානයේක බුදුහාමුදුරුව පහළ වුණා නම් කොච්චර පහසුද? නවීන තාක්ෂණයේ තියෙන. දැන් බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව තුළ අපි දකින්නේ තනින් තැනට සක්මන් කරලා බොහොම දුෂ්කරව එක එක ශ්‍රාවකයාට මේ ධර්මය දේශනා කරා ඉන්දියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තයට දුෂ්කර ගමන්වල වැඩම කරා කියලා. ඒ කිසි දෙයක් නැහැ මේ කාලේ වුණා නම් එකතැනට වෙලා මේ ලෝකයටම ධර්මය දෙන්න පුළුවන් කියලා අපිට කල්පනා වෙනවා. මොකද අපි පරේෂණ තෘෂ්ණාව වැඩි කරගෙන විද්‍යාවෙන් ඉහළට දියුණු වෙලා ඒ විද්‍යාව තුලින් පරේෂණ තෘෂ්ණාව තුලින් බිහි වෙච්චි සමාජයක ජීවත් ඒ ජීවත් වෙන ගමන් අපිට හිතෙනේම ඒවා. නමුත් බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙන්නේ මිනිස්සු ළඟ පරේතන තෘෂ්ණාව අධික කාලයක. පහළ වෙලා වැඩක්. බුදුහාමුදුරුවෝ ගැන සැක හිතනවා. බුදුහාමුදුරුවෝ දීපු ධර්මයේ ගැනත් අපි වගේම පරේෂණයට ලක් කරලා හරි දේ කරන්නේ. මේ හතරවෙනි මාරයට නිකම්ම අහු වෙනවා. ඒ නිසාවෙන් මීට පෙර අවුරුදු 2600කට පෙර නැත්නම් බුද්ධත්වය තිබුණා වූ බුදුහාමුදුරුව පහළ වුණා වූ වෛදික යුගයේ මිනිසුන්ගේ පරේෂණ තෘෂ්ණාව අඩු යුගයක්. පරේෂණ තෘෂ්ණාවෙන් හීන යුගයක්. පරේෂණයට යොමු වෙච්ච යුගයක් නෙවෙයි මිනිස්සයා. අලුත් දෙයක් නෙමෙයි ඒගොල්ලන්ට උවමනා තුන්නේ. සමාජයේ පිළිගත් වේදය පිළිබඳ විශ්වාසයක් විතරයි. එහෙනම් විශ්වාසයේ පදනම් කරගෙන වේදය පදනම් කරගෙන හිතන්න පුරුදු වෙච්ච මිනිස්සු හිටියි. ඒගොල්ලන්ගේ වේදය පිළිබඳ පරේෂණ නැහැ. පරේෂණ තහනම් වේදී. එතකොට වර්තමානයේ දියුණුව කියන්නේ පරේෂණ තෘෂ්ණාවෙන් ඇතිවෙච්ච මානසික විපර්යාසයක්. ඒකත් මේ මාරපාක්ෂික ධර්ම වලින් ඇති කරපු දෙයක් අපිට. අයෝනිසෝ මානසිකාරයෙන් ඇති කරපු දෙයක්. දැන් මේ මාරපාක්ෂික ධර්ම වලින් ඇති කරපු පරේෂණ තෘෂ්ණාව බුදුහාමුදුරන්ගේ දේශනා බුදුහාමුදුරෝ දේශනා කරපු සතරතිපට්ඨානයේ වඩන්න යමෙක් මහන්සි වෙනවා ඒ පරේෂණ තෘෂ්ණාව විශ්ින් බුදුහාමුදුරෝ ගැන සැක හිතලා බුදුහාමුදුරුවෝ ගැන පරේෂණ කරන්න ගිහිල්ලා මේ සතර සතිපට්ඨානයේ නිවන් දකින්න පුළුවන්ද කියලා තමන්ගේ දැනුම අනුව හිතන්න කල්පනා කරන්න ගිහිල්ලා මේක වඩාත් ඊට වැඩිය හොඳ ක්‍රම නැද්ද කියලා හිතන්න ගිහිල්ලා අර අර තමන් කරන භාවනාව මිනිත්තු ගානකදී විනාශ කරගන්න. තත්පර ගානකදී විනාශ කරගන්න. එතකොට පරේෂණ තෘෂ්ණාවට අහු වෙන්න නම් මුලින් මායව තුන් දෙනෙක් යටපත් වෙලා තියෙන්න ඕනේ බලපාලා නැතු වෙන්න ඕනේ. කාමයේ බලපෑව නම් පරේෂණ තෘෂ්ණාවක් නෑ. එයාම මේ භාවනාව විනාශ කරනවා. අරතිය බලපෑවන අධි කුසලයේ ඊට වැඩි එකක් තියෙනවා කියලා ඒකට මාර වෙලා තිබුණොත් ඒ භාවනාව නෑ. ඊළඟට නිදිමත සාපිපාසාව ආදී දේවල් තිබුණා නම් එතනත් භාවනාව නෑ. මේ කියන මාර්ය තුන් දෙනා මහක් වුණාම තමයි පරේෂණ තෘෂ්ණාව විසින් මේ භවනාව විනාශ කරලා දාන්නේ. එනිසාවෙන් දැන් මේ පින්වතුන්ට තව මෙතෙන්දී වැදගත් ධර්මයක් ඉගෙන ගන්න වෙනවා. හේතුව තමයි <clears throat> දැන් තුන්වෙනි මායයා සාපිපාසාවයි. සාපිපාසාව කියන මායයා ශ්‍රාවකයෙකුට අහක් වෙන්නේ ආහාර පාන ගැනීම. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙනවා මේ ಗುಣධර්ම ආරක්ෂා කරන ඕනම කෙනෙකුට ගිහියෝ පැවිදි ඕනම කෙනෙකුට දානීය ආහාරය කියන්නේ දානීය කියලා. මේ දන් දීම වටිනවා. ඇයි මේ දන් දීම වටින්නේ? දැන් දානය ආමිෂ පින්කම. දානය තරම් වටින වෙන ආමිෂ පින්කමක් නෑ. ආමිෂ පින්කමේ ස්වરૂප දෙකයි තියෙන්නේ. එකක් වන්දනාව අනික දාන. සියලුම වන්දනා ක්‍රම වලට වැඩිය දානේ වටිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරා. එනිසාවෙන් අපේ බෞද්ධ පින්වතුන් හැමදාම දාණයට තැනක් දෙනවා. දාණය දෙන්න කැමැත්තක් දක්වනවා. දානමය පින්කම් කරනවා. මේ දානමය පින්කම් වල මෙතරම් ආනිසංස ලැබෙන හේතුව තමයි මේ තුන්වෙනි මායයා සාපිපාසාව නැමැති මායයා මර්ධනය කරන්න ආහාර පාන මිනිසයන්ට අවශ්‍යමයි. එනිසා වෙන් බුදුහාමුදුරෝ දේශනා කරන ධර්ම මාර්ගයක සතිපට්ඨානයේ වඩමින් සීල සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්ම වඩන හාමුදුරන් වහන්සේලාට මහා සංඝ රත්නයේට දානේ පූජා කිරීම තරම් වටින දානයක් වෙන නෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා. මොකද උන්වහන්සේලාගේ ඒ වඩන්නා වූ සතිපට්ඨානයේ මේ වඩන්නා වූ යෝනිසෝ මනසිකාරයට එක බාධාවක් තමයි සාපිපාසාවනමක මායයා. ඒ මායයා මර්ධනය කිරීමට උන්වහන්සේලාට උදව් දෙන පිරිස තමයි දායක පින්වතුන්. ඒ ඒ උදව් වෙන ආකාරය තමයි දානය පිළිගැන්වීම. පින්ඩපාතේ ලබා දීම. ඒ වගේම සීල සමාදානයක හෝ පන්සලේ තියෙන පොයට සීල් සමාදන් වුණත් ඒ අටසිල් සමාදන් වෙලා සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම රකින්න ගිහි පින්වතුන්ට දානය දීම ඊටාම වටින දෙයක්. එහෙනම් ಗುಣධර්ම ආරක්ෂා කරන කාට වුණත් ආහාර දීම මහත්ඵල මහානිසංස වෙන හේතුව ඒ දාණය තුලින් අර තුන්වෙනි මායයට බලපෑමක් කරන්න පුළුවන්. වෙන කිසි දෙයකින් බලපෑම් කරන්න බෑ. ආහාර නැතුව කිසි කෙනෙකුට මේ සංසාරයෙන් එගොඩ වෙන්න බෑ. ඒ නිසාය සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ තුන්වෙනි මායයා හැමෝටම පොදුයි. හැබැයි වෙනස තියෙන්නේ තුන්වෙනි මායයා බලපාන්නේ සතිපට්ඨානිය වඩනකොට විතරක් නෙවෙයි. අනිකු සියලුම පින්කම් කරනකොට ওই තුන්වෙනි මායя ඔය විදිහටම ක්‍රියාත්මක වෙනවා. සමත භාවනාව වැඩුවත් ක්‍රියාත්මක වෙනවා. සීල් රකින්න ගියත් ක්‍රියාත්මක වෙනවා. ආමිෂ පින්කම් කරන්න ගියත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පස්පව් කරන්න ගියත් ක්‍රියාත්මක වෙනවා. පස්පව් කරන මිනිසයාට වරුවක් විතර යනකොට බඩගිනි වෙනවා. සතිපට්ඨානේ වඩන මිනිසයාටත් වරුවක් වෙනකොට බඩ කිලි. මේ තුන්වෙනි මායයා සෑම සෑමට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙනවා. නමුත් තුන්වෙනි මායයෙන් බේරෙන්න අපිට පුළුවන් එයා හැම වෙලෙම ඉන්නේ නෑ. නමුත් කාමයේ කියන මායයට ඕන වෙලාවක එන්න පුළුවන්. අරතිය කියන මායයට ඕන මොහොතක එන්න පුළුවන්. ඒ වගේම පරේෂණ තෘෂ්ණාව කියන මායයට ඕනම මොහොතක එන්න පුළුවන්. සාපිපාසාව කියන මායයට ඕනම වෙලාවක එන්න බෑ. එයාගේ නිශ්චිත වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ අනිවාර්යෙන් එනවා. ඒකට සූදානම් වීම මේ භාවනා යෝගීන්ගේ භාවනා පුරුදු කරන ශ්‍රාවකයන්ගේ යුතුයකම වෙනවා. ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ ගැලවුණාට පරේෂණ තෘෂ්ණාවෙන් ගැලවෙන්න බෑ. පරේෂණ තෘෂ්ණාව නැමැති මායя ඊටාම් භයානකයි. ලංකාවේ බහුල පිරිසකට හැමදාම තමන් කරන පුහුණු වෙන භාවනාව නවත්තලා අයෝනිසෝ මනසිකාරයට ගන්න ප්‍රධානම මායя පරේෂණ තෘෂ්ණාවයි. පරේෂණ තෘෂ්ණාව නැති වුණොත් දැනගන්න පහසුයි. ඒ ශ්‍රාවකයාට නිදිමත එනවා. පස්වෙනි මාරයා තීන මිද්‍යයි තීන මිද්‍යයි නැමැති මාරයා තමන්ගේ කටයුතු අවසන් කරනවා. දැන් අද දවසට කාල වේලාව අවසන් වීගෙන යනවා. දැන් අපි මාරය මාරපාස්ක ධර්ම හතරක් ගැන කතා කරා. ඊළඟ දේශනාවේදී තීන මිද්‍ය ඇතුළු ඊළඟ මාරපාස්ක ධර්ම තමන් වඩන යෝනිසෝ මනසිකාරයට බලපාන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනාවට දායකත්වයේ දරුවෝ දායක පින්වතුන්ගේ නාම ලේඛනය හා ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙන පුණ්‍යානුමෝදනාවන් සම්බන්ධව විස්තර ඒ නිවේදක මහත්මයා විසින් දැන් ප්‍රකාශ කරනවා ඇති. අවසරයි ස්වාමීන් වහන්සේ. ආපාසත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා පුරං කක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා බරණෝ දිත්තා චරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චරන් රක්ඛන්තු ලෝක ශාසනං ආචාචා අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ